කාලේසු අත්‍රාගතන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු සාදු සාදු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 ඕබාසෝ පීති පස්සද්දී අදිමොක්ඛෝ ච පග්ගහෝ සුඛං ඥාන මුපට්ඨානං උපේක්ඛා ච නිකාන්ති ചാති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න කටයුතු කරන ඒ සඳහා පෙළ ගැහිලා ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට ධර්මය එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපපත් කරගැනීමේ අභිලාෂයෙන් ධර්ම ශ්‍රවණය කරන මේ පින්වත් අය කල්පනා කරගන්න ඕනේ මගේ සිත ධර්මයෙන් පෝෂණය කරගන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න සසර සූපපත් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒකෙන් මම ධර්ම ශ්‍රවණය කරලා මගේ సంతානය ධර්මානුකූල කරගෙන මේ ජීවිතය සූපපත් කරගෙන සසර සූපපත් කරගෙන මමත් සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිස්ථානය ඇති කරගන්න ඕන. නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ සම්මර්ෂණ ඥානය පිළිබඳව සම්මර්ෂණ ඥානය චිත ඒ විසුද්ධියට සම්පාදනය කරගන්න කෙනෙක් තුළ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා වේතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන කොටස් සාකච්ඡා කරා. ඒ වගේම මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් පසුව තියෙන පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ නාම රූප පරිච්ඡේද කොටසත්, පච්චේ පරිග්‍රහ කොටසත්, ඒ වගේම සම්මස්තන කොටසත් පහු වෙනකොට තමයි පින්නත් මේ උද්‍යව්‍ය ඥානය කියන තැනට වැටෙන්නේ. අන්නේ උද්‍යව්‍ය ඥානය කියන කොටසේ මුල් අවස්ථාවේදී තමයි කෙනෙකුට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ. ඉතින් ඒ අර කලින් කාංකාවිතන විසුද්ධිය මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පටිපදාන දාන දර්ශන විසුද්ධිය කියලා සඳහන් කරලා තිබුණාට ඒ උද්‍යව්‍ය ඥානය ඇති කරගෙන ඒක තුළින් බංගානුපස්සන ආදී ඇති කරගන්න සූදානම් ඒ ඉතිරි 12 මහා විදර්ශනා නුවණ පහළ වෙනකොට අපිට සතිපට්ඨානය වැඩෙන්න ඕනේ. සතිපට්ඨානය කියලා කියන්නේ ඒ ඒ අදාළ උපදින්නා වූ සිහියට අදාළ සිහිය පවත්වාගත හැකි හැකියාව ලැබිලා තියෙන්න ඕන කෙනෙකුට එක මොහොතක උපදින සිහියක් නෙවෙයි. ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමෙන්ම ලෝකය කැටිකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ දැනෙන ස්වභාවය. ඒක මම මිට කලිනුත් පැහැදිලි කරා අර දැන් අපි එක පවුලක එක්කෙනෙක් නරකයි කියලා අපිට තේරෙනවා. ඊට පස්සේ තව එක්කෙනෙක් ගැන හොයලා බලනකොට එයාත් නරකයි කියලා තේරෙනවා. තව එක්කෙනෙක් ගැන හොයලා බලනකොට එයාත් නරකයි කියලා තේරෙනවා. ඔය විදිහට පවුලේ ඔක්කොමලා වගේ නරකයි නම් අපිට ඒ මුළු පවුලම කැටිකොට අදහසක් එනවා ඒ කටි ඔක්කොම නරකයි කියලා. ඒ ඔක්කොම නරකයි කියලා එන අදහසේ තියෙනවා අර කලින් දැනගත්ත ඔක්කොම ටික. ඔක්කොම එකට කරලා දැනෙන ගතියක් තියෙනවා. ඒ වගේ හොඳින් සම්මර්ෂණ ඥානය වඩපු අයට කැටිකොට ඒ කියන්නේ ඔක්කොම එකට වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට වෙන ස්වභාවයක් තියෙනවා. ඔක්කොම එකට එකට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට වෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මුළු ලෝකයම පිළිබඳව හැම දෙයක්ම පිළිබඳව සියලු සංස්කාරයන් පිළිබඳව අනිත්‍ය දුක අනාත්ම වශයෙන් මේකේ මට තවත් නිත්‍ය වශයෙන් ගත හැකි ආත්ම වශයෙන් ගත හැකි දෙයක් නැහැ මම එතකොට පංච උපාදානස්කන්ධය මම මගේ මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැති බව බොහෝ වශයෙන් වැටහෙන ස්වභාවයකට එනවා. අන්න ඒ වගේ ස්වභාවයකට කෙනෙක්ගේ හිතපත් වෙනකොට අද අපි සාකච්ඡා කරන්නේ ඒ තැනත්තාට මගා මග ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ වෙන්න වෙනවා. නැත්තම් වෙන්නේ එයාට මාර්ගය අමාර්ගය තෝරගන්න පුළුවන් හැකියාව නැති වෙනවා. එන්නේ ඉතින් සිද්ධ වෙන ප්‍රායෝගික සිද්ධ වෙන වැඩ කීපයක් තමයි ඒවට කියනවා උපක්ලේශයන් කියලා. ඉතින් අන්න ඒ ටික අපි හොඳට භාවනා උපක්ලේශයන් ටික හොඳින් අවබෝධ කරගන්න ඕනේ භාවනා කරන අය විදිහට. පළවෙනි එක තමයි පින්නන්නේ මේ උපක්ලේශයන් අතරේ තියෙන පළවෙනි එක තමයි ඕබාස කියලා කියන්නේ. ඒ කියන්නේ ආලෝකමත් ස්වභාවය. තීන මිද්දෙන් යට වෙලා ඉන්න අපේ සිත ඇස් දෙක පියාගෙන භාවනා කරන වෙලාවට තීන මිද්දේ යට වෙලා තියෙනවා නම් නින්දට බරයි. සිතේ හැකිලෙන ගතිය හිත නිකන් ප්‍රබලව විදර්ශනාවට යොමු කරන්න පුළුවන් ගතියක් සිතේ නැහැ තීන මිද්දෙන් යට වෙන තීන මිද්දේ කියන නිවර්ණේ තියෙනකොට. දැන් හොඳින් කාලයක් විදර්ශනා කරගෙන එන කෙනාට ක්‍රමානුකූලව මොකද වෙන්නේ මේ තීන මිද්ද අඩු වෙලා තීන මිද්දෙන් අත මිදෙනවා. හිත පංච නීවරණයන්ගෙන් අයින් වෙනවානේ. කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහෙන්ම අපි බැහැර වෙනකොට මේ තීන මිද්දේ අයින් වෙනකොට අවට ප්‍රදේශය ආලෝකමත් කියන හැඟීමක් භාවනා කරන යෝගියාට දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒක ඇත්තටම මේ හිතට දැනීමක්ම නෙවෙයි තමන්ගේ තමන් විඳින ආලෝකයක් ඒක. ඒ කියන්නේ භාවනා කරන කෙනාගේ අරමුණ එහෙම තියෙද්දි අරමුණ හිර වුණා වගේ තියෙනවා. අරමුණ හිර වුණා වගේ තියෙනවා. ඒ අරමුණේ වෙනසක් නැහැ. භාවනා අරමුණ තියෙනවා. නමුත් තමන්ගේ අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආලෝකමත් ගතියක්. හරියට මං කියන්නම් හඳ පෑවෝ වගේ කියලා ඝනවට හඳ එළිය පායන්නේ. ආන් එවැනි ස්වභාවයක් තමයි නැතුව මේ ටෝච් එකක් පත්තු කරා වගේ කේන්ද්‍රයකින් එන ආලෝක ස්වභාවයක් නෙවෙයි සම්පූර්ණයෙන් වැහිලා ගිය නැහැවිච්ච ආලෝකමත් ස්වභාවයක්. ඒක තමයි හිතේ තීන මිද්දේ පහ වුණා කියලා දැනගන්න තියෙන ස්වභාවය කෙනෙක්ගේ. එතකොට බොහෝම උනන්දුවක් බොහොම කර්මන්‍ය ගතියක් ඒ විදිහට බොහෝ වෙලාවක් ඇඳිලා තමන්ගේ භාවනාව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. මෙන්න මේ ආලෝකයේහි සමහර අය මුලා වෙනවා. දැන් මම මෙහෙම කිව්වහමත් කියනකොටමත් මොකද කරන්නේ? සමහර කට්ටිය කල්පනා කරනවා එහෙනම් ඒ ආලෝකය ලබා ගැනීම තමයි අපේ අරමුණ. ආ හාමුදුරුව ආලෝකයක් ගැන කිව්වා. ඒ ආලෝකය වැඩුණ නැත්නම් භාවනාව වැඩිලා නැහැ කියලා. අන්න පළවෙනියෙන්ම මුලා වෙනවා. හරිද? ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ඒක සමහර ඇත්තන්ට එන්නත් පුළුවන් සමහර ඇත්තන්ට නොඑන්නත් පුළුවන්. ඉතින් ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. එවැනි තත්ත්වයක්. එතකොට ඒක අපි සලකන්න ඕනේ මෙන්න මේ වගේ. මම ඒකට කියන උදාහරණයක් විදිහට මම හැන්දෑවක ලා අඳුරක පොතක් බලමින් ඉන්නවා. දැන් කරුවල වැටිගෙන යන වෙලාව. මම ඉතින් දැන් අමාරුවෙන් තමයි මේක බලන්නේ. දැන් මගේ අරමුණ පොත මේ පොත බලලා යමක් තේරුම් ගැනීමයි මගේ අරමුණ තියෙන්නේ. හොඳයි. මේ අමාරුවෙන් පොත බල බල ඉන්න වෙලාවේ මට ලස්සන හඳ එළියක් වැටෙනවා. හඳ පායනවා ලස්සනට. බොහොම අලුත් පොත හොඳට පොතට දැනෙන විදිහට සිසිල් හඳ පෑයිලක් මේ හඳේ ආලෝකය සිසිල්ව බොහොම සුන්දරව මෙතන දැන් මේ පොතට වැටෙනවා. මම දැන් මොකද කරන්නේ? පොත බලන එක නවත්තලා හඳ එළිය විඳ විඳ හිටියොත් අර කරුල් වැටෙනවා නම් ඊට වැඩිය හොඳ නැහැ. නේද? එහෙනම් එළිය වැටීමෙන් මම කරලා තියෙන්නේ මොකක්ද? අමාරුවෙන් කියපු පොතක් නවත්තලා දාලා. ගහක් ඇද්දලා පොත අමාරුවෙන් මම කියෝ කියෝ හිටියා. හඳ එළියෙන් පොත කියවන්නයි හඳ එළිය හම්බුනේ. නමුත් ඒ ප්‍රයෝජනය ගන්න නැතුව ඒ ප්‍රයෝජනය ගන්න නැතුව මොකද කරේ? හඳ එළිය විඳ විඳින්න පටන් ගත්තා. අන්න ඒ වගේ එකක් තමයි මේ වෙන්නේ. හඳ එළියෙන් පොත බලන්න ඕනේ කියලා අපි කටයුතු කරාට මේ අන්තිමට හඳේ ලියවිද වෙද හිටියා වගේ මේ ආලෝකය පිළිබඳ අවධානය යොමු වෙලා ඒකමයි භාවනාව ඒකමයි භාවනාව කියලා මේ සමහර ඇත්තෝ මුලාවටපත් වෙනවා එක දවසක් ආලෝකමත් ස්වභාවයක් ආවට පස්සේ ඊළඟ දවසේ ආවේ නැත්නම් චිත්ත පීඩාවකුත් හදා ගන්නවා. හරිද? එහෙම අයට ඉස්සරහට යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ ආලෝකමත් ස්වභාවය සමහර අයට බොහෝ පැතිරිලා තියෙනවා වගේ දැනෙන එකක් දැනෙන එකක් හැබැයි භාවනා කරන කෙනාට ඒක දැනුණාට අනිත් අයට වටේ පිටේ එයා දිහා බලන් ඉන්න අයට එහෙම ආලෝක පිට වෙනවා එහෙම දැනෙනවද? නෑ නෑ එහෙම එකක් නෑ. ඉතින් මේකට සමහර අය මුලා වෙනවා මම ආලෝකමත් වුණා ආලෝකෝ උදපාදී කියන්නේ මේක තමයි. හ්ම් මම මාර්ගඵලයකට ලක් වුණා මම ආලෝකමත් වුණා කියලා සමහර අය තමන්ගේ ඒ ධර්ම දැනුම ඉස්සරහට යන්න බාධා කරගන්නවා පින්නත් මේ ආලෝකමත් ස්වභාවය. අනිත් අය ගැන තහනවා ඔයාලට තාලෝ ඔයාලට ආලෝකයක් ආවලු නේද මට ආවේ නැහැනේ කියලා. ඒතර ඒ ඒ ඒ විදිහට නැතුව අපි ඒකෙහි උපේක්ෂාවේ හිත තියාගන්න ඕනේ. ඒක තිබුණ දේ. ඒතකොට දැන් එහෙමනම් ආහාම්දුරුව කිව්වා ආලෝකය එපා කිව්වා අම්මෝ ආලෝකයක් ආව මේක මහා අයින් කරන්න ඕනේ කියලා එහෙම එකක් ඕනද? නෑ පොත බලන්න රුකුලක් වුණා නේද? පොත බලන්න රුකුලක් වුණා හඳෙලිය වැටීම ඒ වගේ මම කරගෙන යන භාවනාවට මට පහසුවක් වෙනවා මේ තීන මිද්ද යටපත් වීමෙන් හරියට රාත්‍රී කාලයක භාවනා කරන කෙනෙකුට තමන්ට දැනෙන්නේ දිවා කාලයේ භාවනා කරනවා වගේ. ආන් ඒ වගේ මේ ඊ타මත්ම ඒක මේ එකපාරටම දැන් මේ අපි මේ සාමාන්‍ය ඉන්නකොට මේ එළිය තියෙන තැන් වල ඉන්නකොට මෙහෙම ඇස් දෙක පියාගත්ත ගමන් නිකන් ටිකක් තියෙනවනේ ආලෝක ගතියක් ඒ එහෙම අර නිකන් අර එන නිකන් නිකන් රතු පාට නිල් පාට වගේ නිකන් එහෙම දැනෙන ඒ ස්වභාවයක් නෙවෙයි. ඒකයි ඒක පැහැදිලි කරගන්න ඕන තමන්ට හරියට නිකන් භාවනා කරන කෙනාට වටේටම හඳ පායලා තියෙනවා වගේ කියලා දන්නවා. දැන් පසළොස්වක පොයදාට හොඳට හඳ බලාකුලකින්වත් බලාකුලවත් නැති හොඳට බේරිලා තියෙන අහස බේරිලා තියෙන වෙලාවක පසළොස්වක පොය වගේ ලොකුවට හඳ පායපුවාම නේද අපි මතකයි මේ වගේ වෙලාවල් නේද බොහොම වටේ පිටේ ආලෝකමත් මේ වගේ මේ භාවනා කරන කෙනාට ඇස් දෙක පියාගෙන හිටියා තමන්ගේ වටේ ආලෝකමත් ස්වභාවයක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒකම නෙවෙයි භාවනාව කියන්නේ. නමුත් ඒක භාවනාවට අදාළව සිද්ධ වෙන එක දෙයක්. ඉතින් ඒකට අපි මුලා වෙන්නේ නැතුව එහි උපේක්ෂාව තියාගන්න. උපේක්ෂාව තියාගන්නවා කියන්නේ මොකද්ද? ඒක ඒකේ අනිත්‍ය ස්වභාවය මේක කරන්න ඕනේ. ඒකේ අනාත්ම ස්වභාවය මේ ආලෝකය මං කියන වෙලාවට එන්නේ නැහැ. මේ ආලෝකය නැති වෙලා යනවා. ඒකත් මං කරනවා වාගේම මා දුකටපත් වෙන්න හේතු වෙන දෙයක් ඒකත් මගේ මං කරන අනිත් සංස්කාරයන් වගේම මට මම දැන් විදර්ශනා කරන අනිකුත් සංස්කාර සංස්කාරයන් වගේම හේතුින්ද සකස් වෙච්ච එකක් එනගේ හේතුින්දම නැතිලා යන එකක් කොහෙද තිබින්නේ ඒකත් ගැටෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ ඇලෙන්නෙත් නැහැ ඒ වගේම තමයි පින්නන්නේ ඊළඟට එන කාරණාව තමයි යෝහාගිය ප්‍රීතියක් හරිද අධික ප්‍රීතියක් ඇති වෙනවා දැන් ඉස්සෙල්ලා කිව්වාගේ ආලෝකේ පා කියන එක නෙවෙයි මේ ප්‍රීතියට හේතුව ඇයි? කාමච්ඡන්ද ලියාපාද තින මිද්දාදිය සංසිඳනකොට තමන්ගේ සිතේ හරියට නිකන් කොයි වගේද ඒක ධර්මයේ සඳහන් වෙන්නේ? ණයක් අරගෙන හිටිය කෙනෙක් ඒ ණය මුදල පොලිය ගෙවගෙව හිටියොත් හැම පොලිය ගෙවන වාරයකම යම් කිසි සතුටක් තියෙනවා. හැබැයි හදිස්සියෙම ණය මුදල ගෙවලා ඉවර කරගන්න පුළුවන් වුණොත් එකපාරටම මොකක් හරි කාරණාවක් හින්දා ණය මුදල ගෙවනොත් ආයෙ පොලිය ගෙවන්න ඕනේ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ කාමච්ඡන්දය තමන්ගේ තුල තිබුණ අර දැන් ඔක ණයයි ණය ගැනීමයි පොලියයි වගේම තමයි පොලියගේ වගේ ඉන්නවා වගේ තමයි මේ ජීවිතේ. අද දකින්නවත් දැන් මම හැමදාම මතක් කරලා තියෙනවා නමුත් ආයෙ මතක් කරන්න දැන් දරුවෙක් දැකීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක ණයගත් එකක් වගේ හරියන එකක්. දවසකට එක සැරයක් දකින්න ඕන. දවසකට එක සැරයක් දකින්න ඕන. දවසකට එක සැරයක් දකින්න ඕන. ඉතින් අර මාසයකට සැරයක් පොලිය දෙන්න ඕන වගේ තමයි. හරි. තමන්ගේ දරුවා දකින්න ඕන කියලා තමන්ගේ సంతානය හැම වෙලේම කියනවා නම් දවසකට එක සැරයක් මට එක සැරයක්වත් දකින්න නැතුව ඉන්න බෑ කියලා. ඒ කියන්නේ දවස ගානේ පොලිය ගෙවන්න කියලා මේ කියන්නේ. හැමදාම බලන්න එපා. පොලිය ගෙවුවාම සතුටුයි. හැබැයි ආයෙත් හිට ඕනේ. ආයෙත් අන්ත ගෙවන්න ඕනේ. වගේ මේ වාරික ටික නැවත නැවත ගෙවනවා වගේ හිතේ කෙනාට හදිස්සියම ණය මුදලෙන් අයින් වෙන්න ලොකු ප්‍රීතියක් එනවද නැද්ද? අපි තම ස්විප් එකක් වගේ හරි ඇදලා ණය උදලෙන් අයින් වෙන්න පුළුවන් වෙනවා. ඒ වගේ ලොකු අසනීප තත්යකටපත් වෙලා පොඩ්ඩක් තරහා යන ස්වභාවයේ හිටිය කෙනෙකුට ඒ අසනීපය හොඳ වෙලා නිරෝගී භාවයටපත් වුණා ඇති වෙන සනීපයදී. හිරේ විලංගුවේ වැටලා හිටිය කෙනෙක් ඒකෙන් නිදහස් වුණොත් මෙහෙකාරකමට අහු වෙලා හිටිය කෙනෙක් ඒකෙන් නිදහස් වුණොත් කාන්තාරේ ගැවිදෙන යන කෙනෙක් මේ උට සේම භූමියක් හම්බුණා. අන්න ඒ වගේ තමන්ගේ సంతානය කොච්චර සුවදායක තත්ත්වයකට පත් වෙනවද කියලා නම් මහා ප්‍රීතියක් උපදිනවා. මේ ප්‍රීතිය හරියට නිකන් දැනෙන්නේ ඒ වෙලාව විතරක් නෙවෙයි පින්නන්නේ පසුවත් එහෙමයි. භාවනා කර කර ඉන්න වෙලාවේ මේ ප්‍රීතිය ඇති වෙලා පස්සේ පාරේ ඇවිදගෙන යනවා. දැනෙන්නේ හරියට නිකන් මාව පැල්ලෑයි වගේ. එහෙම කියමුකෝ. මේ නැගෙන ප්‍රීතියෙන් මාව පැල්ලෑයි වගේ. මේ හේතුවක් නෑ ඒවට නිකන් අර මේ මොනවද සාදු පවත්වන ප්‍රීතියක් එහෙම නෙවෙයි. එක එක එක එක අපිට හම්බුනහම මේ ලෞකික දේවල් හම්බුනහම අපි නේද මිනිස්සු ඔකොටොමෙන්ට් කියලා කන්න බොන්න දීලා කෑ ගහලා දඟලන එකක් නේ. එහෙම එකක් නෙවෙයි. ඒත් ඒ කාලේ වෙනකොට ඒ කියන්නේ කාම ලෝකයේ වස්තුන්ගෙන් ලබන ප්‍රීතිය නිකන් බැහැර වෙන ගතියක් තියෙනවා. මොකද ඒකෙන් ඒ තරම් වැඩක් නැහැ ප්‍රයෝජනයක් නැහැ. මොකද ඒ වගේ ඊට වැඩිය බොහෝ වර්ගාණක් වැඩි ප්‍රබල ප්‍රීතියක් මේක. අද කාම ලෝකේ කාම ලෝකේ වස්තුන් එක්ක ඇති වෙන ප්‍රීතිය පින්නත් නේ. තමන්ගේ පැත්තෙන් පීඩනයක් සහිත ප්‍රීතියක්. ඇයි? අර දේවල් නැති වෙයි නැති වෙයි නැති වෙයි කියලා දැනෙන පීඩනයක් පීඩනයක් සහිත ප්‍රීතියක් ඒවා නැති වෙයි කියන බය හැම මොහොතකම තියෙනවා. එතකොට එහෙම නැති ඇතුළෙන්ම එන මහා ප්‍රීතිමත් ස්වභාවයක් තමයි මේක දෝරිගලා වෙන උල්පතකින් ගලන වතුර වගේ. ධර්මයේ සඳහන් වෙනවා දැන් අර සබන් කෑල්ලක් නැත්තම් ඇඟේ ගාන කුණු කියලා සඳහන් වෙන්නේ ඒක ඒ කාලේ තිබෙන ඇඟේ ඇඟේ ගාන කුණු කියලා. ඒ වගේම සබන් කෑල්ලක් කියන සබන් කෑල්ලක් අරගෙන වතුරේ දාලා තියෙනවා අපි. වතුර බාල්දියකට දාලා තියෙනවා. මොකද වෙන්නේ? ඒක පෙඟිලා පෙඟිලා පෙඟිලා පෙඟිලා අපි කියනවා ආයමයක පෙඟෙන්න තැන නෑ කියලා. අන්න ඒ වගේ ඔය ප්‍රීතිය ගැන සඳහන් වෙනවා පින්වත් මේ උඩ සිට ඒ කියන්නේ මේ ශරීරයේ කේශ මස්තකේ ඉඳන් පාදාන්තය දක්වාම දැනෙන හරි ඒක ශරීරයට ප්‍රීතිය දැනෙනවා කියන එක නෙවෙයි. නමුත් ශරීරය පුරා පැතිගෙන අපි කියන්නේ අර ශරීරයට කවදාකවත් ප්‍රීතිය දැනෙන්නේ නැහැ නේද? ඒක දැනෙන්නේ හිතටනේ. නමුත් අපි කියන්නේ මගේ අය පිළිපොලා ගියා කියන්නේ බය වුණාම නේද සන්තෝෂ වුණාම කියන්නේ මාව මාව හිවිවටනවා වගේ දැනුණා කියලා. ආන් ඒ වගේ මුළු ඇඟටම දැනෙන ශරීරය පුරා විහිද තියෙන මේ ශරීරයේ නොතෙමිච්ච තැනක් නැති තරම් කියලා කියන්න පුළුවන් තරම් ප්‍රීතියක් එනවා. ඒක දිව්‍ය ලෝක ප්‍රීතියට වැඩිය ප්‍රීතියක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ මනුස්ස ලෝකයේ ලැබෙහි ඉහළම ප්‍රීතියක් තමයි භාවනාවකින් කෙනෙක් ලබන්නේ. හරිද ඒ කාලේ වෙනකොට මොකද වෙන්නේ මුහුණත් එක්ක බොහොම පහපත් වෙනවා. ඒ අර කියන අර පීඩාකාරී මට බෑ වගේ ඉන්න ගතිය අයින් වෙලා හොඳ නිකන් හොඳ පහපත් ස්වභාවයකට පත් වෙනවා. ප්‍රිය අන් අයට ප්‍රිය උපදවන ස්වභාවයකට පත් වෙනවා. එතකොට අන්න ඒ වැනි ප්‍රීතියක් ඇති වුනහම මේ භාවනා යෝගියා කල්පනා කරනවා මගේ හිත ප්‍රීතියෙන් පිරී ඇත මට කිසිම දුකක් දැනෙන්නේ නැහැ මොකක්වත් නැහැ මෙන්න මේ ප්‍රීතිය මම මාර්ගඵලලාභිය කුණාය මම ඊටාම සුවසේ ඉන්නවා මට දුකක් ඇති වෙන්නේ නැහැ මම දුකෙන් නිදහස් වුණාය කියලා මුලාවටපත් වෙනවා එතකොට එයාට වෙන්නේ එහෙම මුලාවටපත් වුණාම මොකද වෙන්නේ එතනින් එහාට එයාගේ භාවනා විදර්ශනා වැඩෙන්නේ වැඩෙන්නේ නැහැ වඩන්න අවස්ථාවක් යට දැනෙන්නේ නැහැ හරි ඒකම මාන්නයක් කරගන්නවා ඒක මගේ විදර්ශනාව කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා. ඒ වගේම මේක අතහැරෙන්න දෙන්නේ නැහැ කියලා තෘෂ්ණාවක් ඇති කරගන්නවා. ඉතින් තණ්හා දෘෂ්ටි මාන්නයන්ගෙන් සහිත වැරදීමක් සහිත දෙයක් තමයි මේ ප්‍රීතිය කියලා කියන්නේ වරද්දගත්තොත් ඒක වැරදීමක් සහිතයි. එතකොට එයාට ඉදිරියට යන්න පුළුවන් කමක් නැත්තේ නැති වෙනවා. ඊළඟ කාරණා තමයි පින්නන්නේ පස්සද්ධිය කියලා කියන්නේ මේ සිත කය දෙකේ ඇති වෙන සංසිඳන ස්වභාවය. ඒකට නම් ගොඩාක්ම කටිය රැවටෙනවා. මම දැකලා තියෙනවා සමහර අය ඒවා විග්‍රහත් කරනවා මේ මම මෙහෙම ආවා මෙතෙන්ට ආවා මම මේ මේ කියන ක්‍රමේ පාවිච්චි කරා මම ඒ සාන්ත සුවේ අත්විඳා කියලා කියන සාන්ත සුවේ කියලා කියන්නේ ඒක නිවන් සුව කියලා රැවටිලා හරි මේ කයත් සිතත් දෙක සංසිඳෙන ස්වභාවයේදී පින්නත් මේ එක අරමුණක හිත රැඳෙනවා තියෙනවා සම්පූර්ණ මේ කය දැනෙන්නේ නැතු දැන් මේ මේකෙන් මේ මේ සිතත් කයත් දෙක අපිට කරන කරදරේ බලන් අරගෙන හැම වෙලෙම ඉන්නකොට දඟලන්න වෙනවා හැම වෙලෙම ඉන්නකොට කසන්න වෙනවා නලියන්න වෙනවා එහාට මෙහාට හැරෙන්න වෙනවා ඒ කය කියන දේ දැන් මේ මාත් එහෙමයි නේද හැරි හැරි ඉන්නේ ඉන්නේ නේද කය කියන කියන විදිහට තමයි ඔක්කොම කරන්න වෙලා බලහත්කාරකමක් කරනවා වගේ. ඉතින් ඉපදිච්ච දවසේ ඉඳලා අපි දන්න දවසේ ඉඳලා පිළිසිඳගෙන ඉන්දියන් පහළ වෙච්ච දවසේ ඉඳලා මොකද? දඟලන එකමයි ඉතින් බඩේදී දඟලනවා. නේද? මෙහෙම දඟල දඟල ඉන්න කෙනෙකුට මේ කයෙන් ඇතිවන ඒ බලපෑම නැගිටින්න, ඉඳගන්න, කසන්න, හැරෙන්න මේ විදිහට අධික බලතල සහිත බලපෑමක් තමයි කයෙන් සිද්ධ වෙන්නේ. ඇයි කණ්ඩ කිව්වොත් කණ්ඩ දෙන්න ඕනේ. බොණ්ඩ කිව්වොත් බොණ්ඩ දෙන්න ඕනේ. ඒව පිට කරන්න කිව්වොත් ආය නෙවෙයි වෙලාවක් නෝ වෙලාවක් බලලා යන්න ඕනේ. නේද? එතකොට මේ කය කරන සියලු කරදර ටික අපි විඳින්න ඕනේ. අන්න ඒ සියලු කරදර ටික විඳ විඳ ඉන්න කෙනාට මේ කයේ තියෙන බලපෑමෙන් අත මෙදෙන්න පුළුවන්කම ලැබෙනවා. හරිද? කය කයේ දැනීම අයින් වෙලා කය කියන්නේ නැහැ කිසි දෙයක් කරන්න කියලා. ඒක මහා සැපවත් අවස්ථාවක් බොහොම සුවදායක අවස්ථාවක්. ඊළඟට සිතේ දින කාමචන්දාදී නීවරණ ධර්මයන් පහ වෙලා සිතත් කර්මන්නේ තත්යකටපත් වෙනවා. අන්න ඒ කොහේවත් විසිරෙන්නේ නැති කර්මන්නේ තත්යකටපත් වෙනවා. හිත අහවලා බලන්න යන්න, අහවල් දේ දෙන්න, අහවල් දේ කරන්න කියලා ඉල්ලීම් කරන්නේ නැති වෙනවා. ඉල්ලීමක් කරන්නේ නැති වෙනවා. අන්න ඒ தත්තරපත් වුණාම කියනවා පස්සද්ධියකටපත් වුණා කියලා. ඉතින් සමහර අය පින්නත් මේ භාවනා කරන්න ඉඳගන්නෙම ඔන්න ඔය පස්සද්ධිය බලන්න. මේක ඕනමයි ඕනමයි ඕනමයි කියලා තමයි දගන්නේ. එක දවසක් හැදිච්ච අය නම් ආයතින් දිගටම එහෙමයි ඒක නැත්තම් හරියන්නේ නැහැ. එක සැරයක් ඔපුණා නම් ආයත ඒකමයි භාවනාව කියලා හිතනවා. ඊළඟට ඒක එවැනි තත්යකටපත් වුනහම එතනවා මම බොහෝම ඉහළට තත්යකට ගියා අනිත් අය අභිභවා ගියා අනිත් කාටවත් නැත් තත්යටපත් වුණා මම මාර්ගඵල ලැබුවා ඒකයි මගේ මේ කයමට මෙච්චර ඉක්මනට සංසිඳෙන්නේ කියලා පින්නත් නොයේකුත් ආකාරයෙන් මුලාවටපත් වෙනවා මේ මුලාව ඊටාත්ම ඉදිරියට යන්න පුළුවන් එකක් නෙවෙයි ඒකෙන් වෙන්නේ ඒ අත්තාට මාර්ගය අවදිර වෙනවා. අවදිර වෙලා නිවැරදිව ඒක තුළ උපේක්ෂාව උපදවා ගත්තේ නැත්නම් ඒ ලබන්නා වූ පස්සද්ධිය තුළ එයා හිතනවා පස්සද්ධිය තමයි නිවන කියලා. පස්සද්ධිය තමයි නිවන කියලා හිතනවා. එතකොට එයාට ලොකු ප්‍රශ්නයක් එතන තියෙනවා ආයසරයක්. ඊළඟට පින්නත් ඊළඟ කාරණාව අදි අදිමෝක්ෂය කියලා කියන්නේ අර ධර්මය තුලින් ලැබෙන පන්නරේ හින්දා ඇති වෙන ප්‍රබල ශ්‍රද්ධාව. එහෙම ශ්‍රද්ධාවක් උපදිනවා. දැන් අපිටත් මේ වෙනකොටත් අපේ ඇත්තන්ටත් හරියට තියෙන ශ්‍රද්ධාව තියෙනවා ඉතින්. නමුත් ඒ ශ්‍රද්ධාව මේ කියන වැරදෙන තැන නෙවෙයි අසල ශ්‍රද්ධාවටපත් වෙන සෝවාන් පුද්ගලයයි ඒ ප්‍රබලව වෙනස් වෙන්නේ නැතුව ඇති වෙන මොකද ධර්මයෙන් අනුග්‍රහයක් ලැබුවාම ඇතිවන්නා වූ ඒ ශ්‍රද්ධා සම්පන්න හැඟීම එයා හිතනවා අචල ශ්‍රද්ධාවටපත් වුණා මං සෝවාන් ඵලයටපත් වුණා කියලා. ශ්‍රද්ධාව කියන එක ප්‍රඥා ගෝචර වෙන්නම ඕනේ. නැත්තම් ඒ ශ්‍රද්ධාව Tamanට වරදවා ගන්නවා පින්නත් නේ. අද වුණත් එහෙමයි අද බොහෝ දෙනෙක් කරන ශ්‍රද්ධාවෙන් කළ යුතු දේවල් ශ්‍රද්ධාවෙන් කරන්නේ නැහැ. ලොකු පිංකම් කරනවා ලොකු පිංකම් කරපුවා කරාට එතෙන්ට ඕන අර හොඳ ඇඳුමක් ඇඳ ගන්නවා ආභරණේ පලන ගන්නවා වගේ නේද? ඇඳුමක් ඇඳගත්තට ඒ ඇඳුම ආලෝකමත් වෙන්න කෙනෙක් ඒකට ගැලපෙන ආභරණ පැනඳ ගත්තාම ඒ වගේ ලොකු ඇඳුම් අඳිනවා. ඒ කියන්නේ හරියට ලොකු පූජාවක් කරනවා. ඒ පූජාවට සුදුසු විය යුතු මානසික தත්ත්වය මොකද්ද කියලා දන්නේ නැහැ. කය භාවිතා කරලා හරියට ලොකු දේවල් කරනවා. ඒවෙන් ආනිසංස තියෙනවා. නමුත් පොඩි දෙයක් එක මලක් පූජා කරලා බොහෝ ආනිසංස ලබාගත් අය ගැන අපේ ධර්මයේ සඳහන් වෙනව නේද? එතකොට අපි වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ තමන් ඒ කරන්න යන පූජාව කෙරෙහි තමන්ගේ අතුලාන්ත හැඟීම කොච්චරද? ඒක තමයි හදන්න ඕනේ. සමහර අයගේ එකේ මොකක්වත් නැහැ ශ්‍රද්ධාවක් නැහැ මේ පූජාවල් නම් ඉවරක් නැතුව ඉවරක් නැතුව කරනවා. ඒකෙදි ඒ පූජාවල් ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි ශ්‍රද්ධාව සකස් කරගන්න ඕන නිවැරදි ශ්‍රද්ධාව. එතකොට මේ අදිමෝක්ෂය කියලා කියන්නේ උතන එවැනි භාවනා කරන කෙනාට විශාල ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අන්න ඒ ශ්‍රද්ධාව පින්නත් නේ එයාට හානි කරනවා මොකද හානි කරන්නේ එයා හිතනවා එයා සෝවාන් පරස්තපතරපත් වුණා මං ආය බුදුරජාණන් වහන්සේගෙන් මම ගැලවෙන්නේ නැහැ කැඩෙන්නේ නැහැ මං ස්ථිර වුණා කියලා හිතනවා ඉතින් එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ ඊ타ත්ම අපහසුතාවයන් වලට පත් වෙන්න සිද්ධ වෙනවා මාර්ගය වඩා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඊළඟට ඒ දැනත්තාට ලොකු වීරයක් ඇති වෙනවා වෙනදාට වැඩිය ප්‍රබල වීරයක් ඇති වෙනවා. ඒ ප්‍රබල වීරය තමයි ඒ ඒ ඒ කෙනාට ඒ කරගෙන යන කටයුතු වලදී වෙනදාට වැඩිය සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩෙන්න පටන් ගන්නවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමන්ටවත් හිතා ගන්න බැරි තරම් වීරියක් උපදිනවා. මේක නොසන්සුන්කමටත් හේතු වෙනවා. විශාල වශයෙන් අධික වීරයක් ඇතිවීම නොසන්සුන්කමට හේතුවක් වෙනවා. ඉතින් එතකොට ගැටළු සහගත තත්වයක් තමයි උදා වෙන්නේ. මේ වීර්ය සම්පන්න භාවය එයා හිතනවා අන් කිසිවෙකුට නැති වීර්ය සම්පන්න භාවයක් මට ඇති වෙලා තියෙන්නේ. ඒකෙන් මම ප්‍රබල ප්‍රයෝජනයක් ඇති කරගන්නවා. ඒ කියන්නේ අනිත් අයට ඒ කියන්නේ ලොකු තණ්හාවක්, ලොකු මාන්නයක්, ලොකු දෘෂ්ටියක් මගේ වීරය කියලා එහෙමත් ඒ වගේම මේ වීරය අන් අයට නැතිය මට ඇතිය කියලා ඒ වීරය තුලින් මාන්නයක් ඇති කරගෙන තමන්ගේ ඉදිරි කටයුතු වලට බාධා සිද්ධ කරගන්නවා එතන නවතින ස්වභාවයක් තියෙනවා. ඇයි වීරයට විතරක් ඔක්කොම කරන්න පුළුවන්ද? වීරයට විතරක් දැන් මං ලොකු වීරයක් ඇති කරගන්නවා වැඩක් කරනවා කියලා. ඒ මොනවා හරි ඒ වැඩේ පිළිබඳව අපිට කරන වැඩේ පිළිබඳව වීරිය විතරක් තිබ්බට ඇද්ද ඒ වීරිය වඩලා කළ යුතු දිශාව නේද කළ යුතු දේ දන්නේ නැත්තා නුවණ නැත්තා නේද එතකොට වීරියෙන් වීරියෙන් විතරක් ඔක්කොම කරන්න බෑ හරියට ඔක අර අපි ගැලපුවොත් එහෙම මොකේද මේ කසිබාරාජන සූත්‍රයේ තියෙන විදිහට වීරිය කියන්නේ හරක් ටික. සිහිය කියන්නේ අර එළවන කෙවිත. සති මේ පාල පාචනම්. එතකොට කෙවිත අයින් කරොත් හරක් මේ කෙත හාන්නේ Tamanට ඕන පැත්තට ඒක හරකුම නිවැරදි පැත්තට. වීරිය යොදවන්න ඕන නිවැරදි පැත්තට. නේද? වීරිය යෙදුනොත් වැරදි පැත්තට මොකද වෙන්නේ? එයා අදාළ දෙයට නෙවෙයි වීරිය කරන්නේ. එහෙම නොත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් වීරිය කියන එක උපක්ලේශයක් වෙනවා. ඒ කියන්නේ උපක්ලේශයකට හේතු වෙන අතර උපක්ලේශය ක්ලේශයන් ඇති වෙන ධර්මතා. ඔය උපක්ලේශය කාරණාවේදී උපක්ලේශයේ විදිහට තියෙන නිකාන්තිය කියලා කියන විදර්ශනාවේට තියෙන අනවශ්‍ය ඇලීම විතරයි. මේ හැම එකක්ම විදර්ශනාවට තියෙන අනවශ්‍ය ඇලීමට හේතු වෙන කාරණා. එහෙනම් පග්ගහෝ කියලා කියන්නේ ඔන්න ඔය කියන Tamanට දැනෙන අධිකතර වූ වෙනදාට වැඩිය Tamanගේම ඇතුලෙන් තේරෙන වීරියටයි. ඒ වගේම තමයි අපි කලින් සඳහන් කරා ප්‍රීතිය ගැන ඊළඟට ඒ වගේම සැපය. දැන් විශේෂයෙන් අපිට හරියට හම්බ වෙන ආනාපාන සති භාවනාව වගේදී ආනාපාන භාවනාවේදී බොහෝ දෙනා කැමති වෙන්නේ නැහැ පින්නත් මේ කැමති වෙන්නේ නැහැ පළවෙනි පියවරේදීම සංසිඳීමක් සිද්ධ වෙලා බොහෝ සැපයන් ලැබෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් එයා කියන්නේ නාසිකා වගේ හිත තියෙනකොටම මගේ හිත එකඟ වුණා. මේ මගේ කය දැනෙන්නේ නැතුව ගියා කියලා තමයි කියන්නේ. කය දැනෙන්නේ නැතුව ගියා සම්පූර්ණයෙන් මේ කියලා මම කිව්වහම තුන්වෙනි පියවර සම්පූර්ණ වෙන තුරු ඔය தත්තට යන්න එපා. ඔක තුන්වෙනි පියවර සම්පූර්ණ කරගත්තට පස්සේ කරගත යුතු දෙයක් කියලා ඒක පිළිගන්න කැමති නැහැ. ඒක පිළිගත්තත් එකෙන් අයින් වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ මොකද අර ලැබෙන සැපය ඇති තැන මේ හිත හැම වෙලේම අපේ හිතරින් ගන්නෙ කොහෙද? කොහේ හරි සැප තියෙන තැනක läගලග ඉන්නමයි හැම වෙලේම හදන්නේ. කොහේ හරි සැප තියෙන තැනක läගලග ඉන්නමයි හැම වෙලේම හදන්නේ. ඉතින් ඒකින්ද අපි බලන්න ඕනේ කොහොම හරි තමන්ගේ පැත්තෙන් ඒ සැපයක් ලැබෙනකොට භාවනා මානසිකාරයකින් ලබන්නා වූ සැපයක් තියනවාද? අන්න ඒ සැපය සැපය තුල ඇලෙන්නේ නැතුව ඒ ඇති කරගන්න निराமிස සැපයක් ඒ භාවනාවකින් එක අරමුණකට එනකොට Tamanට ඇති වෙන සැපයත් එහිත් තියෙන අනිත් ස්වභාවය මෙනෙහි කරමින් එහිත් තියෙන අනාත්ම ස්වභාවය මෙනෙහි කරමින් එහිත් තියෙන දුක්ඛ ස්වභාවය මෙනෙහි කරමින් ඇයි ඒක තියෙන දුක් ඒක තියෙන දුක මොකක්ද එවැනි ලෞකික සැපයක තියෙනා වූ දුක මොකක්ද විදර්ශනාවකුත් වෙලා තවත් දුකක් යන කියනවා හැම වෙලේම මට බයක් තියෙනවා මේක මට නැති වෙයි නැති වෙයි කියලා පීඩනයක් තියෙනවා නැති වෙන්නේ එතකොට කොයිලා හරි නැති වුණොත් ඒකේ දුක ඇති වෙන ස්වභාවයකුත් තියෙනවා මොකද නැති වෙන ස්වභාවය තියෙන හින්දා ඉතින් එහෙමනම් අන්න ඒ එවැනි අවස්ථාවකදී මාර්ගඵලයකට යන්න පෙර ඇති වෙන යම්කිසි සැපයක් තියෙනවා නම් අන්න ඒ සැපයට මුලාවටපත් වුනොත් ඒ සැපේ ඇලි ඇලි ඇලි ඇලි එතන මෙතන මෙතනම ඉන්නවා. හරිද? ඒ ඒ ලබන්නා වූ පස්සද්ධිය නිසා ඇතිවෙනා වූ සැපෙහි ඇලි ඇලි ඇලි ඇලි ඇලි ඇලි එතනම ඉන්නවා. එතනින් ඉදිරියට යා ගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. ඊළඟට තමයි කෙනෙකුට හරියට මේ ලෝකේ වැටහුණා වගේ දැනෙන්න පටන් ගන්නවා. හ්ම් මෙහෙම කියන්නකෝ ඒ කියන්නේ දැන් නාම රූප වෙන් වෙලා පේන්න පටන් ගන්නවා. දැනෙන්න පටන් ගන්නවා. ඉතින් හැම වෙලෙම ඒක ප්‍රකටවම දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක එක විදර්ශනාවේ හැටි විදර්ශනාව යම් කිසි පොඩි සිහියක් ඉපදිලා ඒ සිහියෙන්. ඒතකොට කියනවා දැන් බල්ලෙක් බල්ලෙක් දැක්කත් මට නාම රූප ගොඩක් සංස්කාර ගොඩක් කියලා තමයි දැනෙන්නේ කියනවා. එතකොට නාම රූප ගොඩක් සංස්කාර ගොඩක් විදිහට Tamanට දැනෙනවා නම් මේ සතාව ඉතින් දැන් මොකද වෙන්නේ ඒක අර එහි සිහිය පිහිටවාගෙන ඒ දැනිච්ච දැනීම පිළිබඳ සිහිය පිහිටවාගෙන ඉදිරි විදර්ශනා වලට යන්න ඕනේ ඉක්මනින්ම එයාට ඉක්මනට යන්න පුළුවන් එතකොට එහෙම එහෙම දැනන කෙනෙකුට මෙයා මොකද කරන්නේ එහෙම නෙවෙයි හිතන්නේ එහෙම ඉදාසියෙ ඒකේ සිහිය පිහිටවාගෙන ඉන්නව නෙවෙයි අන් අයට මේක නෑ අපෝ අන් අයට මේක තේරෙන්නේ නෑ මටමමයි තේරුනේ කියලා මාන්නයක් ඇති කරගන්නවා. මගේ අවබෝධය, මගේ ඥාණය මට හැමදේම වැටහෙනවා කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා. හරිද? මේක මට පවත් ගන්න පුළුවන් වෙයි කියලා ආත්මීය සංඥා ඇති කරගන්නවා. ඉතින් ඒ විදිහට අර ඇති වෙන ඒක නිකන් සියුම් සියුම් දේවල් මට විතරයි දැනෙන්නේ කියලා ඇති ඇති කරගන්නේ මේ මාන්නයෙන් හින්දා ක්ලේශ උපදිනවා. ඒ උපදින කෙලෙස වලට කියනවා භාවනා උපක්ලේශ කියලා. සාමාන්‍ය ලෝකේ නිකන් කටයුතු කරන කෙනෙකුට උපදින කෙලෙස් සහ මේ භාවනාවකින් ඉදිරියට ගියාම ඇති වෙන කෙලෙස් වල වෙනස්කම් තියෙනවා. පොඩි පොඩි දෙයකට පවා, ඒ කියන්නේ සියුම් සියුම් කෙලෙස් ධර්ම ගැන පවා කෙනෙකුට ඉපදිය යුතු ඒවා ගැන සැලකිලිමත් විය යුතු තියෙනවා. ඉදිරියට කියන්නේ සොළොස් මහා විදර්ශනා වඩන අය ඒ වගේ සැලකිය යුතු තියෙනවා. ඊළඟට Tamanට දැනෙන මේ ලෝකයේම කෙරෙහි ඇති වෙන උපේක්ෂා සහගත හැඟීමක් තියෙනවා. හරි? හැම දෙයක්ම පිළිබඳ නිකන් මට ඉතින් ඕන එකක් ඕනේ කමන්නේ නැහැ. ඕනම දෙයක් කමන්නේ නැහැ කියලා ඒක පින්නත් නේ තමන්ගේ පැත්තෙන් මාන්නය උපදින්න ගන්න එකක් ඉස්සෙල්ලා වගේ. සමාදන්නේ මගේ උපේක්ෂාව කියලා මාන්නයක් උපදිනවා. ඊළඟට මේක මගේ මේ මේ මේ උපේක්ෂාව ඇති කරගත්ත මම කියලා තමයි මාන්නයක් උපදින්නේ. ඒක මගේයයි මගේ මගේයයි මගේ හැකියාව මම කරගත්ත දෙය කියලා දෘෂ්ටියක් උපදිනවා. ඒ වගේම මේ උපේක්ෂා සාගත ස්වභාවය ගැන තණ්හාවක් උපදිනවා. එතකොට අන් අයට නැති උපේක්ෂාවක් මට තියෙනවා කියලා තමන් මේ මාර්ගය තුල ඉදිරි කටයුතු කරගන්න බැරි. ඊළඟට මේක නැති වෙයි කියලා ඇති වෙන නොසන්සුන්කමක් තියෙනවා. එතකොට ඉස්සරහට යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙම වුණාම ඉදිරියට යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒතර අවසාන එක තමයි නිකාන්තිය කියලා කියන්නේ. නිකාන්තිය කියන්නේ පැහැදිලිව විදර්ශනාවට තියෙන ඇල්ම. මේක අපි තේරුම් ගන්න ඕනේ හොඳට විදර්ශනාවට තියෙන ඇල්ම තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනේ. බුදුරජාණන් දේශනා කරා භාවනා රමතාවය. භාවනාවට කැමැත්ත තියෙන්න ඕනේ. නමුත් කෙනෙකුට අදහසක් එනවා උදේ ඉඳන් හැන්ද වෙනකන් ගෙදර දොරේ මොන වැඩ කරත් මට භාවනා කරන්නමයි ඕනේ භාවනා කරන්නමයි ඕනේ භාවනා කරන්නමයි ඕනේ කියලා ඒ විදර්ශනාව කියන එක වරදවා ගන්නවා එයාට හැම වෙලේම ඒකට ඇවිල්ලා අධිකව ඇලිලා ඒක නැතුව කිසිම දෙයක් කරන්න බෑ කියලා වැරදි දෘෂ්ටි දෘෂ්ටි ඇති කරගන්නවා. කවදා හරි භාවනා කර කර ඉන්න වෙලාවකමයි මම නිවන් දකින්නේ කියලා දෘෂ්ටියකුත් සමහර අයන්ට තියෙනවා. එහෙම එකක් තියෙනවා ධර්මයේ. භාවනා කිරීම මාර්ග හිතක් පහළ වෙන්න හේතුවක් වෙනවා. එතකොට නැතුව මේ අර කර කර ඉන්න වෙලාවක මාර්ග හිත පහළ වෙනව නෙවෙයි. එහෙනම් තමන්ගේ තුල පවතින මේ ධර්ම අවබෝධය තමන්ගේ තුල පවතින ඒ ධර්මයේ තුල අවබෝධ කර ගැනීමට ඇති ඇල්ම යම් විටක ගැටලුවක් බවට ගැටලුවක් බවට පත් වෙනවා පින්නත් නේ අන්න ඒ ඒ ඒ ගැටලුව තමයි මේ ඇලීම ප්‍රබල වෙනවා යාට විදර්ශනා කරගන්න බැරි වෙනවා දැන් මේ ඇලීම ප්‍රබල වුණොත් එන අතුරු ආබාධයක් තමයි එයාට එතනින් පිට දැනට කරගෙන යන වැඩවලින් පිටට හිත යොමු කරගන්න පුළුවන් කමක් ඇත්තේ ඇත්තේ නැතුව යනවා ඒ මොකද ඒකෙම ඒකෙම ඒකෙම ඇලිලා බාහිර දෙයක් ඒවට සම්බන්ධ කරගෙන ඒවා විදර්ශනා කිරීමට සූදානම් වෙන්නේ නැහැ. නමුත් මේක තේරුම් ගන්නකොට මේ ඇලීම යම් ප්‍රමාණයකට තියෙන්න ඕනේ. මේ ඇලීම තියෙන්න ඕනේ මොකටද මේක වරද්දව ගන්නයි හොඳ නැත්තේ මේ ඇලීම තුලින් තණ්හාව ඇති කරගන්නවා මේ ඇලීම තුලින් දෘෂ්ටි ඇති කරගන්නවා මේ ඇලීම තුලින් මාන්නය ඇති කරගන්නවා ඒකයි තියෙන ප්‍රශ්නේ ඒ තණ්හා දෘෂ්ටි මාන්න නැති වෙන්නේ නැති වෙන මේ ඇලීම තියෙන්න ඕනේ ඒ ඇලීම හැබැයි කවදද සම්පූර්ණයෙන් අයින් වෙන්නේ අවබෝධාත්මකව අයින් වෙන්නේ කවද්ද නිවන් දැක්ක සෙනෙයි යම් කෙනෙක් නිර්වාණ අවබෝධය කරගත්තද ඒකත් එක්ක අවබෝධයෙන්ම මේක නැති වෙලා යනවා. හරියට නිකම් මේකට සඳහා වෙන්නේ මොකක් වගේ විදිහලා කරේ තියාගෙන යන පාරුව වගේ කියලා. පාරුව කරේ තියාගෙන යන්නේ නැහැ. අන්න ඒ වගේ ඒ වගේ ඒ වගේ යමෙක් කියනවා නම් මේක දැම්මම අයින් කරන්න කියලා හරියට පාරුව කරේ තියාගෙන යනවා වගේ කියලා තමයි හිතන්නේ. පාරුව මොකටද? පාරුව ගඟේ ගොඩවීම සඳහායි. ගොඩ වෙන තුරු පාරුව ඕනද නැද්ද? ගොඩ වෙනතුරු පාරුව ඕනේ. හැබැයි ගොඩ වුණාට පස්සේ ඒ පාරුවේ අවශ්‍යතාවයක් අපිට එන්නේම නැහැ. එන්නෙම නැහැ. අන්න ඒ වගේ මේ උපදින්නා වූ කැමැත්ත වරද්දගන්නේ නැතුව මේක මතම නොසන්සුන්කම් ඇති කරගන්නේ නැතුව විදර්ශනා කළ යුතුයි කළ යුතුයි කියලා තමන්ගේ එන ඒ අධික ඒ කියන්නේ විදර්ශනාවෙන් ඇතිවෙන තත්ත්වයන් පිළිබඳව ඇතිවෙන ඒ අධික කැමැත්ත නොසන්සුන්කම් බවට පත් කරගන්නේ නැතුව එහි උපේක්ෂාවම ඇති කරගෙන කොහොම හරි නියම මාර්ගයට ක්‍රමානුකූලව තමන්ගේ හිත යොමු කරගන්න ඕනේ. නැත්තම් වෙන්නේ අර ඒකට තියෙන ඇලීම හින්දා ඒකෙම ඇති වෙන නොසන්සුන්කම තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ දැඩි ගැනීම දැන් එහෙම එහෙම වුණාම අර දැන් දන්නවනේ මොන යම් හෝ දෙයකට අනවශ්‍ය ඇලීමක් තියෙනවා නම් මුකුත් කරගන්න ලොකු වේගයක් ලොකු හදිසියක් තියෙනවා නම් මුකුත් කරගන්න බෑනේ. නිදහසේ Tamanට Tamanගේ නාම රූපයන් පිරික්සන්ඩ පංච උපාදානස්කන්ධයේ ඇත්ත පිරික්සන්ඩ මෙන්න මේ කියන ඇලීම බාධාවකට බාධාවකට එනවා. ඔය දැන් කතා කරපු හැම එකක්ම අපිට පංච උපාදානස්කන්ධය Taman තුලින් අවබෝධ කරගන්න හිත යොමු කරන්න බාධා වෙනවා. මොකද මේක හරිය ගැටලුව දැන් කෙනෙක් හිතා මේ කියපු ඔක්කොම ඕනේවනේ කියලා. ඕනේවා තමයි. නේද? මේවා හරිය නිකන් අර අසනීප ස්වභාවයකට පත් වෙන කෙනෙකුට දෙන බෙහෙත් වගේ. බෙහෙත් ගන්න බෙහෙත ප්‍රමාණය ඉක්මවා ගත්තොත් ඉතින් බෙහෙත් නේ හොඳයිනේ. බෙහෙත් කියන්නේ නරක දේවල් කියලා වැඩියෙන් ගත්තොත් නේද මේ බෙහෙත්ින්ද හානි වෙනවා. ඒ වගේ බොහෝම පරිස්සමෙන් බොහෝම හිමින් ක්‍රමානුකූලව දැන් අපි මේ සූදානම් වෙන්නේ අපේ හිත විදර්ශනාවකට යොමු කරන ක්‍රමවේදය ගැන සාකච්ඡා කරමින් ඉන්නේ. ඒකට අපිට හිමීන්තරේ ඒ ධාරාවට නැත්තම් අපේ තුල මේ සකස් වෙන සංස්කාරයේ අවබෝධ කරගන්න අපේ හිතම යොදවීම සඳහා කරන වැඩපිළිවෙල තමයි මේ. සංස්කාරයේ අතදත්ය අවබෝධ කරගන්න අපි අපේ හිතම යොදවන්න උත්සාහ කරන අවස්ථාව මේ. එතකොට එවැනි ඒ යොදවන්න භාවිතා කරන්න සූදානම් වෙනකොට අර මේ දැන් ඔය කතා කරපු ඕබාස ප්‍රීතිපස්සද්ධිය ආදී ඇති වෙන තත්වයන් කෙරෙහි යම් නිකාන්තියක් තියෙනවා නම් යම් කැමැත්තක් යම් දැඩි ගැනීමක් මුලාවක් තියෙනවා නම් අන්නේ මුලාව ওই කියන தත්ත්වය උතනින් එහාට හිත යන්න දෙන්නේ නැතුව වහනවා. අන්න ඔය ටිකෙන් ඔක්කොගෙම බේරිලා ඒවත් එක්කම යන්න වෙලා තියෙන්නේ. මොකද හිතෙන්මයි හිත දකින්නලා තියෙන්නේ. ඕවාගෙන් බේරිලා ඒව නැතුව යන්න දෙලා තියෙන්නේ. ඕභාසයත් උනේ, පග්ඝහයත් උනේ. එතකොට ඒත් එක්ක අපිට තියෙන ප්‍රීතියත් උනේ, පසද්දියත් උනේ, අදිමොක්ෂයත් උනේ. ඒ ඔක්කොමත් ඇති කරගෙන ඒවා ඒවා ඒ වාගේ සීමා පන්නන්නේ නැතුව හැම එකක්ම සමතුලිත කරගෙන තමයි මේ ගමන ඉදිරියට යන්න ඕනේ. ඉතින් ඒ ඒ ටික තමයි අපි දැනගන්න ඕන භාවනා උපක්ලේශයන් විදිහට අපි භාවනා කරනකොට අද කාලීනව ඉතින් බොහෝ දෙනෙක් මේවාට මුලා වෙලා කටයුතු කරන ස්වභාවය පේනවා. ඉතින් එහෙම කරගන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගන්න මටත් මේ නිවන් මාර්ග ධර්ම දේශනාව උපකාරී වේවා